අනඤ්‍ය සරණාතීති. දෙකෝ සිටින්නා වූ සදහවර පින්නතේ. තමාව ආලෝකයක් කර ගැනීම නැමැති අර්ථයෙන් අත්දීපයයි හඳුනන ලබන්නා වූ සූත්‍ර පිටකේ සඳහන් වෙන්නා වූ සූත්‍ර දේශනාවක ගැඹුර විවරණේ තරම්ටයි මේ කාලය ගන්න සෝදානම් කරන්නේ. එහි දීප පදයට අර්ථ වෙනස් අර්ථ තියෙන්න පුළුවන්. pāli භාෂාවේ දීපයන් ආලෝකයටත් දිවෙනටත් පාවිච්චි කරනවා. නමුත් මේ ධර්ම දහම් පෙළ ගැන බැලුවාම තේරෙන්නේ ඒක ආලෝකයට පාවිච්චි කරා කියලා තමයි. ඒක තථාගතයන් වහන්සේගේ මේ අනුශාසනාව වික්කවේ විහෙරත කියන පදයෙන් සීමා වෙන්නේ නැහැ වික්ෂුන් වහන්සේලා සඳහා කියන එකක්. උන්වහන්සේ ළඟ හිටියාව වික්ෂුන් වහන්සේලා වෙන්නේ එහෙම ප්‍රකාශ කරන්න ඇති. නැත්නම් ශ්‍රාවක සියලු දෙනාට අකලපු ආමන්ත්‍රණයක්. මේ විහරණය මේ විහරත කියන්නේ වාසය කරව කියන එක. මේ විහරණයට අපි ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක තෝරගන්න වෙනවා. එතකොට මේ pāli පාඨයේ සිංහල තේරුම එන්නේ තමාව තමාට තමා ආලෝකයක් කරගෙන වාසය කරගන්න තමන් සරණ කරගන්න කවුරුත් සරණ කරගන්න එපායි කියන එක. දෙවෙනි පදයෙන් පෙන්නනවා ධර්මය දියුණුවක් කොටගෙන වාසය කරන්න ආලෝකයක් කොටගෙන වාසය කරන්න වෙනස් සරණක් යන්න එපායි කියන එක. මේක පද දෙකක්. මා දකිනවා තමා දිවයිනක් නැත්තම් තමා ආලෝකයක් කොට ගන්න නැතුව ධර්මයේ ආලෝකයක් කොටගෙන ජීවත් වෙන්න බෑ කියලා. එහෙනම් කුමක්ද මේ තමා ආලෝකවත් කරගන්නවා කියන එකේ තේරුම? උදාහරණකින් ගත්තොත් අපි හිතමු ඝන අන්ධකාර රාත්‍රියක ඉන්නවයි කියලා අපිත් ඉන්නවා බාහිර ලෝකේ ගවල් දරවල් වද පිටිත් තිබෙනවා. කිසිවක් අපට ගෝචර වෙන්නේ නැත්තේ ආලෝකේ නැති නිසා. ඒ මොහොත ආලෝකයක් එල්ල වුණොත් හෝ සූර්ය ආලෝකය උදා වුණොත් 아무තු වෙන යමක් පහළ වෙන්නේ නැහැ තිබුණ දේවල් පේන්න ගන්නවා. ආලෝකේ උදව් වෙන්නේ තිබුණ දේවල් පේන්න. අන්න වගේ අපි මෝහාන්ධකාරයේ ජීවත් වෙනකොට පෙනෙන දෙයක් තමාට තමන් ආලෝකයක් වීමේදී පේන්න ගන්නවා. ඒ පේන්න ගත්තම ඊට පස්සේ එහෙනම් ධර්මයේ ආලෝකයක් කොට නැත්නම් ධර්මයේ දියුණුවක් කොටගෙන වාසය කරන්න පුළුවන්කමක් වෙනවා. ධර්ම දේශනාව ඉතාමත් සුන්දරයි ගැඹුරුයි. මම රස විඳිනවා. මේ ධර්ම දේශනාවේ රසය ඇත්තටම මතක් කරන ගානේ විඳින එකක් සහ මේ තරම් සුන්දර ධර්මයක් මේක තියෙනව නේද කියලා තේරෙන දෙයක් මට. එනිසා මෙය විශේෂයෙන් රංගේලම් ශ්‍රී ලංකා මාධ්‍යජාලය රූපවාහිනිය තුළ පටිගත වී තිබෙන්න ඕන අනාගත යහපත සඳහා. තව කී වතාවක් විකාශනය කරන්න වුණත් ඒක ලෝකයට වැදගත් වෙන බව මා දන්නා නිසා. ඊළඟට කොහොමද මේ බුදුන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ? ඊළඟ පදවලදී අත්තදීපානං විහෙරතානං වික්කවේ අත්තසරණානං අනඤ්‍ය සරණානං මේ තමන්ව ආලෝකයක් කොටගෙන තමන් සරණ කොට ජීවත් වෙනවා නම් වාසය කරනවා නම් මොකින් යෝනිසෝ උපපරික්කිතබ්බෝ මොකද්ද නුවණින් බලන්න ඕන කිං ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දොමනස් උපායාසා ඔබට මේ දුක් දොමනස් එන්නේ කොහොමද කියලා නුවණින් බලන්න ඕන එතකොට මිනිසා වෙනයි දුක් දොමනස් එම වෙනයි කියන එක මේක නොකිය කියනවා ඒ නිසා ලදරුවෙක් වශයෙන් ඉන්න කාලේ ওই බාහිරින් පවතින දුක් දුම්නස් නිසා පීඩනයටපත් වෙන්නේ නැහැ දරුවන්. එහෙනම් ජීවිතයේ දුක් දුම්නස් වලින් ආක්‍රමණය කරන්නේ කිසියම් ආකාරයක අපට පෙනෙන අපි නොදන්න වරදක් නිසා කියන එක. අනේ වරද පිළිබඳව තමයි මේ තමා විවේචනක් කර ගැනීම කියන කාරණේදී පෙනෙන්න ගන්නෙ. එතකොට උන්වහන්සේ මෙහිදී මේ පිළිවෙත් දෙක මනාව ඊළඟ පද දෙකේ පැහැදිලි කරලා තිබෙනවා. මේ තමාව ආලෝකයක් වටවන වාසය කිරීමේදී ආලෝකයට පේන හැටි. අර ආලෝකයට අඳුර තියෙන දේවල් ආලෝකයේදී පේනවා වගේ ඔබව පේන හැටි තමයි ඒකේ පෙන්වන්නේ. මෙන්න මෙතනදී මේ සමාජයේ උන්වහන්සේ වර්ගීකරණයට ලක් කරනවා පෙනෙන සහ නොපෙනෙන. නොපෙනෙන පුද්ගලයා ගැන ඉස්සෙල්ලා කතා කරනවා. ඔහුට කියනවා අස්සත අපතුග්ජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අපවිදෝ අරිය සදාමේ අවිනීතෝ කියලා. ඔන්න ප්‍රත්‍යඥයාගේ චරිත ලක්ෂණ. ආර්ය පැහැදිලි කිරීම දකින්නේ ආර්ය විග්‍රහය තේරුම් ගන්න දක්ෂ වෙන්නේ නැහැ. එහි හික්මීමකටපත් වෙන්නේ නැහැ. අන්නේ ඒ පුද්ගලයාට තමයි මේ අඳුර නැත්තම් මේ අඳුරටපත් වෙන්න සිදු වෙන්නේ. ඒක කෙලින්ම පුද්ගල විවරණයක් නෙවෙයි පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ පංචස්කන්ධ ධර්මතාවය වර්ධවා ගැනීම තුළ දෙන විවරණයක්. පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ගීපැවිදි ආගමික අන්‍ය ආගමික ජාතික ජාත්‍යන්තර වශයෙන් වෙන් කරන්න පුළුවන්. නමුත් බුදුන් වහන්සේ අදාහරණ ගැඹුරු අර්ථයේදී මේ සියලු දෙනාට මේක දෙයක් සිදු වෙනවා. ඒක අපේ ධර්ම දේශනා 10000 ගණනක් අපි වැහැදිලි කරලා තිබෙන බැවින් අයන්නායන්නේ සිට විවරණය කරන්න මෙතන ගන්නෙ නැහැ මම. ඔහු දකින විදිහ පෙන්නනවා. මේ අසුත පුතක් ජනයා. ඔහුට මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට හමු වෙන්නා වූ අරමුණු වලදී ඒ අරමුණ විවිධ ආකාරය පිළිබඳව අරගනිමින් ඒ අරමුණු මුල් කරගත්තා වූ විග්‍රහයක් මේ තුල පැහැදිලි කරනවා. මේක වෙන වෙනම පැහැදිලි කරලා තිබුණා වුණත් අපිට ලැබෙන කාලයට අනුව වෙන වෙනම විස්තර කරන්න ලැබෙන්නේ නැහැ. නිසා ඔක්කොම එකට සංග්‍රහ කරලා එකකින් පැහැදිලි කරනවා. එතකොට එතනදී අපිට මේක ගන්න බැරි වුණ කාලයේ කාරණේ තමයි මේ රූපං කියන පදය රූප අරමුණ කියන අර්ථයට, ශබ්ද අරමුණ කියන අර්ථයට, රූප අරමුණට සිංහල විග්‍රහය සහ දේශනාවල පැහැදිලි නොවීම. එවිට රූපං කියන එක ශරීරය කියලා පැහැදිලි කරන්න ගත්තම අපිට එතනින් එහාට මේක දකින්න බෑ. නමුත් අපි මේවා කලක් තිස්සේ පරිහරණය කරලා ගැඹුර ලියාගන්නේ රූපං මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා කියන එකේදී මේ වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ කය මුල් කොටගෙන නෙවෙයි දොරවල් හයේ උපදින වේදනා හය මුල් කොටගෙන කියන එක බහැදිලිව ත්‍රිපිටකයේ තිබෙනවා. දොරවල් අසකරණාසය දිවකයි සිතනම් ඒකට පහළ වෙන්නා වූ අරමුණ තමයි අපි වේදනාවෙන් නිදින්නේ සංඥාවෙන් හඳුනන්නේ සංකාරයෙන් චේතනා ඇති කරගන්නේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් කළ දේ විඥාණයෙන් විශේෂයෙන් දැනගන්න. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයට එන දේ රූපං අත්තනෝ සමනුපස්සති. ඒ ඒ වේදන රූපං යන ශරීරය නෙමෙයි අර රූප ආරමුණ. වේදනාව ඒ මොහොතේ යන වින්දනය. සංඥාව ඒ මොහොතේ හඳුනන එක. මේකක් එකක් පාසා වෙනමත් තියෙනවා. ඒක මම කොට ගන්නවලු. ඒක රූපේ මමේ මම රූපේ රූපේ තුල ඇද මා තුල රූපේ ඇත කියලා හතර ආකාරයක් පාලියෙන් පෙන්වනවා සිංහලට ගත්ත ඒකයි. එතකොට රූපේ මම කියන්නේ ශරීරේ මම නෙවෙයි. රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ සමග පෘථග්ජන පුද්ගලයා ඇති කර ගන්නා වූ ඇලීමේදී ගැටීමේදී මුලාවේදී ඒ මම බවටපත් වෙනවා. අන්නේ මම බවටපත් වෙනවා කියන එකේ තේරුම එක කැමැති වශයෙන් හෝ අකමැති වශයෙන් අල්ලා ගන්නවා. කැමැති වශයෙන් අල්ලා ගත්තාම ඒක පේහි විප්‍රයෝගී වෙනව නැති වෙනකොට අකමැතිස්සෙන් අල්ලාගත්තාම අපේහි සංපයෝගෝ වෙනවා. කැමති දෙයක් තියෙනකොට නොලැබෙනකොට යම් පිච්චන් නොලබති වෙනවා. අන්න එහෙමයි මේ මොහොත මේ මොහොතට ගැලපෙන්නේ. මෙන්න මෙන්න මේ විදිහට මේ ස්කන්ධ පංචකය මමත්වෙන් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය ළමා කාලේ පටන් පුතර්ජන පුද්ගලයා කරගෙන යනවා. වයස අගට යන්න යන්න මේ ස්කන්ධ පංචකයේ ආත්මවට ගත්තා වූ බැඳීම් සංඛ්‍යාව 10000 ගණනකින් ඉහළ යනවා. හැරෙන කරුණ එකක් නම් එකයි 100ක් නම් 100යි කියලා විසාකාවට තථාගතයන් වහන්සේ වදාහරනවා. අන්න මෙහෙම මේ කැමැති පරිදි ඇලී අකමැති පරිදි එන්න එපායි කියලා නොලබන දේවල් බලාපොරොත්තු නොලබනකොට මේ කාරණාවලදී මොකද වෙන්නේ? ඒවා අරමුණු අපට මේ හමු වෙන්නේ ඒ අරමුණ කැමැති පරිදි පවත්වා ගන්න බැරුව වෙනස් වෙනවා. අන්න අර අල්ලා ගැනීමෙන් තැවල කියන පදේ ගැලපෙන්නේ එතකොටයි අපි අල්ලා ගත්ත නිසා හැම තියනවට කැමති නැති වෙනකොට දුක එනවා. එන්නේ නැති එක එන්නේ නැතුවට කැමති එනකොට දුක එනවා. කැමති දෙයට නොවනකොට දුක එනවා. මෙන්න මේ විදිහට මේ තමන් විශේෂයෙන් මේ හටගන්න දේවල් පවත්වා ගන්නට බැරි බැවින් ඒව නැති වෙනකොට ඒ මනුස්සයාට දුක්ඛ දෝමනස් උපායාසා මේ සියලු දේවල් විඳින්න සිද්ධ වෙනවා. දැන් මේකේ පෙන්වන්නේ පංචස්කන්ධය ආත්මකට ගත්තා වූ පුසක් ජන පුද්ගලයාට මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධයේ ආත්මකට ගැනීමේ වරද නිසා ලෝකයේ දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ලෝකෙ නෙමෙයි දුක් තියෙන්නේ. Taman ආත්මකට ගැනීම තුළ මේ දුක් දුම්නස් හට ගන්න පටන් ගන්නවා. මෙන්න මේක තේරුම් ගැනීමට කියනවා සුතවත් ආර්ය ශ්‍රාවක භාවය කියලා. එනිසා සුතවත් ආර්ය ශ්‍රාවක භාවයක් ඇති වෙන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තුළින් ලැබුණාම වෙනත් ක්‍රමකින් කියලා මේ සූත්‍රය තුළ පෙන්වන්නේ නැහැ. වෙනත් සූත්‍රවල නම් පෙන්වනවා. නමුත් මේ සූත්‍රය තුළ පෙන්වන්නේ නැහැ. ඒතර සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට මේක වෙනස් විදිහට පේනවායි කියලා තියෙනවා. ඒතකොට මේ අසුතත් පුතග්ජනයාට පේන්නේ නැහැ මේක. දැන් මේ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙනකොට තමයි මේ මේ මේ මම පෙන්වන විදිහ පේන්න ගන්නෙ. යෝනිසෝ උපපරික්කිතබ්බෝ නැත්තම් නුවණින් විමර්ශනකොට තමයි මේක පේන්න ගන්නෙ. පේන්න ගන්නවා නම් ඒකේ පවතින වැරදිය තේරෙනකොට ඔහු සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයාට එහෙමනම් ස්කන්ධ පංචකයට මොනව ආවත් ඒවත් සමග ඇලෙන්න ගැටෙන්න පස්ස ගන්න තියාගන්න මමත්වෙන් ගන්න අයිතියක් සුසුකමක් නැහැ. එතකොට ඔහු අන්න එතනදී තමයි අර අපි මතක් කළේ වෙනත් ධර්ම දේශනාවක මෙන්න මෙහෙම පදයක්. අට්ඨාන මේතම් වික්කවේ අනෝකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්ඡතෝපගච්ඡේය මේතං තානං විජ්ජති. මේ මෙතෙන්ට ගැලපෙන පදේ. මහණෙනි අවකාශයක් ඉඩක් කඩක් නැහැ මේ දෘෂ්ටි සම්පන්න ඒවා සෝවාන් පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් තමන්ගේ හිතට එනා වූ මේ සංඛාර දොරට ඇති කිසියම් සංඛාරයක් නිත්‍ය වශයෙන් ගැනීමට ඉඩ කඩක් නැහැ සුදුසු නැහැ. ඒ කියන්නේ සංඛාරයන්ගේ අනිත්‍ය පිළිගැනීමම සෝවාන් වීමයි කියලා තියෙන රහස් පදේ මෙතනයි තියෙන්නේ. ඔය සෝවාන් වෙන්න දඟලන අය රටේ පුතේ ඉන්නවන්නේ හරියට. සහතික දීලා සල්ලි අරගෙන සහතික අරගෙන සමාධියක් හදාගෙන විවිධ වද විඳලා සෝවාන් වෙන්න හදන අය ඉන්නවා. ඔබ මොනවත් කරන්න ඕනේ නැහැ, පගා ගන්න ඕනේ නැහැ. කිංචි සංකාරං නිච්ඡතෝ උපගච්ඡේය. මේකෙන් මේක වැරදි බව තේරුම්. කිංචි සංකාර මොනවද? අපුණ්‍යාවි සංකාර, පුණ්‍යාවි සංකාර, අනිජ්ජාවි සංකාර මොනවත් මමත්වයෙන් ගන්න බෑ ආර්ය පුද්ගලයාට ඔහු අල්ලා ගනිමින් ඉන්න පුද්ගලයෙක් නෙමෙයි අතාරින පුද්ගලයෙක් නිසා. අපිට ඊළඟට තව ටිකක් එහාට මේකට යන්න වෙනවා. දැන් මේක පේන්නේ කොහොමද ආර්ය ශ්‍රාවකයාට? මොකද මේ පෘථග්ජන පුද්ගලයාට මේක පේන්නේ නැති නිසා ධර්මයේ සරණ කරගන්න බෑ. ආර්ය ශ්‍රාවකයාට මේක පේනකොට ඊට පස්සේ තමයි ධර්මයේ සරණ කරගන්න පුළුවන් වෙන්නේ. මේ ධර්මය කියන ಪದේ කොතරම් ගැඹුරුද කියන එක මම අද ඔබට කියනවා. යම් යම් මට්ටමේදී ඔබ නතර වෙලා ඉන්න පුළුවන් ධර්මයේ කියන ಪದේ අද මම ඔබට ඉතුරු නැතුවම කියනවා මෙන්න ධර්මයේ සරණ වෙන්න හැටි කියලා. ඒ මං කියක වටිනවයි කියලා කල්පනා ධර්මයේ කියනවා දරුව හොඳ දෙයට. ධර්මයේ කියනවා බණ පොතට. ධර්මයේ කියනවා ජාතක කතාවට. ධර්මයේ කියනවා අනිත්‍යට. මට ඊටත් එහා ගිය අර්ථයක් තියෙනවා ධර්මයට. හේතු සහිතව සාධක සහිතව ධර්මය කියන්නේ මෙතෙන්ද කියලා මම මේකේ පෙන්නනවා ඔබට ඊට පස්සේ ඔබට පුළුවනි ධර්මය සරණ කරගන්න. ඒ තමයි බුදු සමයේ ධම්මං සරණං ගච්ඡාමි සතර දුකින් මිදීමට වළංගු වෙන තැන. එතරම් දුරට බෞද්ධයා සොතිය දර්ශනයෙන් ගැඹුරට එන්න ඕන මේක අනුන් කියනවට කී කියා ඉන්නේ නැතිව. ගලබම අපි. මෙන්න මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මරීම ජීවිතයේ ඒකකේ බව තේරුම් ගත්ත පුද්ගලයෙකුට. ඊට පස්සේ මේ ස්කන්ධ පංචකයාගේ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මමත්වෙන් ගැනීම තමයි දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරෙනවා. එහෙනම් ඔහුට ඒක මමත්වයෙන් ගැනීමේ වරද තියෙන බව මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝමාරස්ස කියන පදයෙන් හමු වෙනවා. ඒ මොහොත මමත්වයෙන් නොගන්න ඕන කියන උපදේශය හම්බ වෙනවා අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. නමුත් මමත්වයෙන් නොගන්න සරණ වෙන්නේ ධර්මය. මමත්වයෙන් සරණ ගන්න ගන්න හැටි නැත්තම් අපි අපි සරණ කරගන්නේ කොහොමද? ඒ වෙනුවට ධර්මයේ සරණ කරගන්නේ කොහොමද කියන එක මේ සූත්‍ර දේශනාව තුළ එළි වෙනවා. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට තමයි අර දිට්ඨි සම්පන්න පුද්ගලෝ නැත්නම් ආර්ය ශ්‍රාවකෝ කියලා කතා කරන්නේ. ඔහුටත් අර අනිත් අයට වගේම ඇසට කනට නාසයට දිවට කයට ගැටෙනකොට රූප වේදනා සංඥා සංකාර තමයි පහළ වෙන්නේ. නමුත් ඔහුට ඔහු ළඟ සිදුවෙන වෙනස බුදුන් වහන්සේ පෙන්නනවා. ඔහු රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය මමත්වෙන් ගන්න නැති. රූපේ මම මම රූපේ රූපය තුළ මාත මාතල රූපය වශයෙන් හරි වේදනා සංඥා සංකාර විඥාණයටත් විෂයාකාර මිත්‍යා මිත්‍යා දෘෂ්ටියෙන් ගැනීමෙන් අත මිදෙනවායි කියලා පෙන්නනවා. අන්න ඒ වෙනස් ප්‍රතිපදාවකටපත් වෙන්න ඕන. අපේ දර්ශනේ මාරු වෙනවා කියන්නේ ඒකටයි. එතකොට අර බලාපොරොත්තු තබා ගන්න පුද්ගලයාට ඒ කැමැති එක නැති වෙනකොට අකමැති එක ලැබෙනකොට ඇති වෙන්නා වූ දුක් වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. අල්ලා නොගැනීම පාවිච්චි කිරීමේදී. මේක මෙන්න මේක භාවිතා කරන එක තමයි මේ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ අනඤ්‍ය සරණා කියලා කියන්නේ. දැන් මම මේ බුදුන් වහන්සේ ධර්මයේ කියලා වදාලේ පොතෙන්දයි ඔබට පෙන්නනවා බොහොම ඉවසෙල්ලෙන් සවන් දෙන්න. බලන්න මෙන්න මේ රතන සූත්‍ර ගාථා දෙක අරගන්න. khයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං අන්නේ ප්‍රණීත ධර්මයේ සරණින් සත්වයට සුවේ වායි කියලා බුදුහාමුදුරුව අදාරන්නේ මොකද්ද මේ ප්‍රණීත ධර්මය කයං රාගදේශ මොහසය කරන්නා වූ විරාග රාගය නැති කරන්නා වූ අමතං මිහිරි වූ අමෘතයක් හා සමාන වූ පනීතං මිහිරි වූ ශාක්‍ය මුනිඳුන් වහන්සේ කිසියම් සමාහිත සමාහිත බුදුන් වහන්සේ තද්ද යදජ්ජ ගාසක් වුණේ සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි. කිසියම් ධර්මයක් හෙලිකලාද ඒ ධර්මය හා සමාන වෙනත් ධර්මයක් නැහැ. ඉදම්පි මෙන්න මේද ධර්ම රත්නයේ සතු උතුම් රත්න භාවයක්. ඒ ධර්ම රත්නේ භාවිතා කරන්නාට සෝ වේවා කියනවා අරුණහම එක කීවට සෝ වේවා කියලා ඕකේ නෑ. ඔය කියලා සෝ වේ ලබා ගන්න මහන්සි වුණාට. ඒකේ ලෞකික වශයෙන් අර්ථයක් යහපතක් තියෙන්න පුළුවන් ලෞකික වශයෙන්. නමුත් ඉදම්පි නේද ධර්මයේ සතු රත්න භාවයක්. තව ටිකකට ඔහොම තියලා මං ඊළඟ ගාතාවට යනවා. මොකද්ද මේ ධර්මයේ කියන්නේ කියලා කියන්නේ. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඒසුචින්. සුචින් සමාධිනම් සමාධිමානම් තරිකඤ්ඤමා. යම් බුද්ධ සෙට්ඨෝ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ. යම් කිසියම් ආකාරයක පරිවන්නේ විශේෂයෙන් වර්ණනා කරන ලදේද ලද්දේද සුචින් පිරිසිදු සමාධියක්. විශේෂයෙන් වර්ණනා කරන ලද පිරිසිදු සමාධියක් ඇද්ද සුචින් ඒ සමාධිය හා සමාන වෙනස් සමාධියක් නැහැ. බුදුන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කරන ලද පිරිසිදු සමාධිය හා සමාන වෙනස් සමාධියක් නැහැ. සමාධි මානං තරිකඤ්ඤමාහෝ. නතේන ධම්මේන සමත්ති කිංචි වේ මේ ධර්මය හා සමාන වෙන සමාන ධමයක් නැහැ. දැන් ධර්මයේ කිව්වේ මොකේදද? ඉදම්පි ධම්මේ රතනං පණිතං ඒතේන සත්‍යන සුවත්තිරෝතු. මේ ආනන්තරික සමාධියට මේ ලෝකෝත්තර සමාධියට නේද ධර්මය කියලා තිබෙන්නේ. එනම් මේ බුදුන් වහන්සේ වදාළ සමාධිය සරණ කරගෙන ජීවත් වෙනවා කියන එක නේද ධර්මය සරණ කර ගන්නවායි කියන්නේ. ඒ සමාධිය නැති මනුස්සයෙ ඉන්න ධර්මය සරණ තීවිද? සමාධිය ආකාර දෙක මෙතනදී මම කියන්න ඕන නැත්නම් මේක වරද්දා ගන්නවා. අපේ බෞද්ධ පින්නතුන් ආනාපානසති වඩන්න ගිහින් බුදුගුණ කියන්න ගිහින් සමාධියක් හොයා ගන්නවා. සමාධියක් කියලා එතන පෙන්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, අරමුණු නිරන්තරයෙන් එන්නේ නැතුව විනාඩිය සිට පෑහමාරක් සංසුන්ව ඉන්න පුළුවන් සිතේ ඒකාග්‍ර බව. මේක සෝවාන් ඵලය කියලා හරි තව මොනවා හරි කියලා හිතා ගන්නවා පුතර්ජන ඕන කෙනෙක් බලෙන් සමාධියක් වඩාන ධර්මයේ දන්නේ නැතුව. දැන් මෙතනදී මහා කච්චාන මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීම හොඳට උපයෝග කරගන්න වෙනවා. මේ සමාධි සංකප්ප ස්වභාවයට අපි කියමු ධානා කියලා. තථාගත ශාසනයේ මහා සත්‍යයන් මහරතන් වහන්සේ වදාරනවා ධානානි විරාගෝ තානි ද්විදානි මේ ධාන කියන ස්වභාවය ලෞකික පුද්ගලයාට මේ මොහොතට කෙලස් එන්නේ නැතුව යටපත් වී ඇති බැවින් රාග සහිතයි රහිතයි ආර්ය පුද්ගලයාගේ කෙලස් නැසී ඇති බැවින් රාග සහිතයි ඒකට ධානානි විරාගයි හැබැයි ಜಾති දෙකක් ධාන ಜಾති දෙකක් එකක් බොජ්ජංග විප්‍රයුක්තානිච අන්න ධර්මයේ පාවිච්චි කරන්නේ නැතුව බොජ්ජංග වඩන්නේ නැතුව කෙලස් යටපත් කරන මොන හෝ කර්මස්ථානයක් අරගෙන සංසුන් සමාධියක් හදාගත්තොත් ඒක බොජ්ජංග රහිත ධානය. බොජ්ජංග සම්පයුක්තානිච සති ධම්මවිචේ විරියපීදි ධර්මයේ තේරුම් අරගෙන අරමුණ ඒකාග්‍ර කර ගැනීම තුළ වැඩෙනකොට බොජ්ජංග වැඩෙනකොට ලැබෙනා වූ සංසුන් සමාධිය තවත් එකක්. එතකොට දෙකයි. බොජ්ජංග විප්‍රයුක්තානිච බොජ්ජංග සම්පයුක්තානිච. දැන් ඊළඟ පදේ තියෙනවා බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි. බොජ්ජංග රහිත ධානයේ බුදු සසුරෙන් පරිබාහිරයි. ඒකයි ආලාර කාලාමලට උද්දකාරමලට පුත්තලට බග්ගවලට තිබුණේ. කෙලෙස් යටපත් කරගැනීමෙන් හදාගත්තා වූ ලෞකික සමාධිය. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි. බොජ්ජංග සහිත ධානයේ තියෙන සෝවාන් වලින් එහා පැත්තට ආර්ය පුද්ගලයින්ට ආර්ය පුද්ගලයන්ගේ සමාධියයි අනාර්ය පුද්ගලයන්ගේ සමාධියයි දෙකක් බව පැහැදිලිව ත්‍රිපිටකයේ පිටක උපදේශය තුළ සඳහන් වෙලා තියෙනවා සැතනම් කියවලා බලන්න. මේක දන්නේ නැතුව තමයි අපි ඔක්කොම බොහෝ දෙනෙක් සමාධියක් හදාන සෝවාන් වෙන්න හදාතෝ හතිකේ දෙන්න හදන්නේ හරි සෝවාන් වෙලා කියලා හිතන්නේ හරි. මේ සමාධිය මතුවෙන්න බණ දැනගන්න ඕන නැහැ. දැඩිසේ මොනවා හරි අරමුණක් වැඩුවා නම් හෝ දිගට ගාථා කීවා නම් හෝ මොනවා හරි කළා නම් අරමුණු වෙන්නේ නැති තැනක් හම්බ වෙනවා. ඒක නැවත නැවත භාවිතා කරලා පැය දෙකක් තුනක් දක්වාම කෙලස් එන්නේ නැති වෙන්න යට කරගන්න පුළුවන්. දැන් එතකොට මේක බාහිර කාණි නේද? නමුත් ඔබ දන්නවද සෝවාන් පුද්ගලයා සෝවාන් වීමත් සමග නිවන් දකිනවා කියලා තැනයක්. සැකනම් බලන්න මංගල ධර්ම දේශනාව දේශනා කරමින් අවසානයේ කොණ්ණඤ්ඤ තවුසා පාමක් පාගමනින් වඩින ශරීරයෙන් බුදුන් දැක්කේ නැහැ. වාඩි වෙලා ඉන්න ශරීරයෙන් බුදුන් දැක්කේ නැහැ. ධර්ම දේශනාකට සෝවාන් වීමත් සමග සෝවාන් ඵලයෙන් බුදුන් දැක්කා කියලා තියෙනවානේ. එහෙනම් මේ බුදුන් කියන්නේ අර ශරීරයට වෙන්න බෑ ඉතිහාගයේ ගැඹුරකට. එන මේ தත්ත්වය තේරුම් යනකොට පුද්ගලයෙකුට ධර්මශ්‍රවණය කිරීමෙන් අරමුණ සත්‍යදිච්චයට වැඳෙන ආකාරය සහ සත්‍යදිච්චය ප්‍රහාණය කරන ආකාරය ඒ වගේම විචිකිච්ඡාව කියන අර්ථයෙන් පෙන්ලා තියෙන ගැඹුරු කාරණා ටික. ස්කන්ධ පංචකයේ අනාත්මය තුලින් අරුණාම කෙලස් මොනෙන්නත් නැතෙන්නේ කියලා තේරුම් අරගෙන ශික්ෂාපද සංවරයෙන් නිවන් ලබන්න පුළුවන් කියන විශ්වාසය අතහැරලා යනවා. ධර්මයේ සරණින් ඇරුණාම. දැන් මේ වන විට ඔහුගේ ස්වාභාවිකව කෙලස් යම් ස්වභාවයක් අයින් වෙනකොට ඔහුට ලෝකෝත්තර ධානවල පළවෙනි ස්වභාවය හම්බ වෙලා. මෙන්න මෙතන ඉඳගෙන තමයි ඊට පස්සේ මේ ආර්ය පුද්ගලයා ලෝකෙට මුහුණ දෙන්නේ මේකට තමයි ධර්මයේ සරණ කියන්නේ. ඉදංපි ධම්මේ රතනං පනීතං දැන් සමාජය මොකක් කොහොමද සරණ කරගන්නේ බලන්න ධර්මයේ සරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ බලන්න ඔබට යම් කිසි ගැටලුවක් මුහුණ දෙනවා ගැටලුවකට මුහුණ දෙනවා ඒක ලාභය අලාභය සැප දුක නින්දා ප්‍රශංසා නීතිය බඩගින්න මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් ඒ සිදුවෙන මදිකමින් ගැලවීම සඳහා ඔබ ඔකට නීතිය බලය දේශපාලනය තුවක්කුව රාජ්‍ය බලය, එමත් නැත්නම් මුදල් බලය, නැත්නම් ලෝභය, දේශය, මෝහය පාවිච්චි කරනවානේ. අන්න ඔබ සරණ කරගන්න දේ පු탁ජන පුද්ගලයා මේ මොහොතේ මේ ප්‍රශ්නේ ජය ගන්න. ලෝභය සරණ කරගන්නවා, දේශය සරණ කරගන්නවා, මෝහය සරණ කරගන්නවා, ඊර්ෂ්‍යාව සරණ කරගන්නවා නැත්නම් බලය ආත්මාර්ථකාමී කොටගෙන සරණ කරගන්නවා. බලය තියෙන පුද්ගලයා දුර්ලභ මේ මේ මේ බලය පාවිච්චි කරන්නේ Tamanට ඕන දේවල් ඉටු කරගන්න. පුතග්ජන පුද්ගලයා. ඒක ඉතින් බල සූත්‍රයේ අටාකාරයක් පෙන්වනවා ඒක තවත් දවසක හොයා ගන්න වෙනවා. ඒ නිසා එක එක පුතග්ජන පුද්ගලයා Tamanට තියෙන දේ ආත්මార్థකාමීව පාවිච්චි කරන එක තමයි බල කියන්නේ. එතකොට එහෙනම් එතරම්දී සරණ යන්නේ ලෝභයේ සරණ, දේශයේ සරණ, මෝහයේ සරණ, ඊර්ෂ්‍යාවේ සරණ, ක්‍රෝධයේ සරණ, පවේ සරණ, පිනේ සරණ, ධානයේ සරණ. ඔය එකක්. ඒ මොහොතේදී මේ ගැටලුව විසඳ ගන්නට මේ හටගන්න තත්ත්වය විසඳ ගැනීම සඳහා මෙන්න මේක සරණ කර ගන්නවා. එතකොට ධම්ම දීපාභික්ක විහෙරත ධම්ම සරණානඤ්ඤ සරණා නැහැ. එන්න මෙතනයි පුතර්ජන සමාජයේ ඉන්නේ. මතුවෙන ගැටලුව විසඳා ගැනීම සඳහා ධර්මයෙන් පිට පැනලා ලෝභයෙන් දේශයෙන් මොහෙන් අන්ධ වෙලා 36 මොඩ බුද්ධලෙක්සේ ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා මේ හැඟීම් රහිත බව, හැඟීම් සහිත බව, හැඟීම් වසඟ වීම පාවිච්චි කරනවා. මේකට කියනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් කටයුතු කරනවායි කියලා. යමෙක් වර්තමාන මොහොතේ මතුවෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ ක්ලේශ ස්වභාවය භාවිතා කරන්නේ නම් ඔහුට ධම්ම සරණා නැහැ. ඔහු ධර්මයේ ආලෝකයක් කරගෙන සංසිඳවන්න බලන්නේ නැහැ. සංසිඳවන්න බලන්නේ නැත්නම් මේ මොහොතේ මොකද වෙන්නේ? තවදුරටත් මේ ලෝභය, දේශය, මෝහය වඩන්නේක් බවට පත් වෙනවා. සමාධියක් තබා ලෝභ, දේශ, මෝහ වැඩිමින් සමාධියෙන් තව තව ඈතට යනවා. බුදුන්ගෙන් ඈතට යනවා. ඒක තමයි සංසාරේ කරමින් ඉන්නේ සත්‍යය. දැන් එහෙනම් මෙතන වදාරන්නේ කුමක්ද? ධර්මය සරණ කරගන්නේ කුමක් සඳහාද? ගඩොල් කපන්නද? වාහන එලවන්නද? කෝරු අස්සන්න සරසාර කරගන්නද? නෑ ඒවට වෙන වෙනම සරණ තියෙනවා. ගඩොල් කපන්න අච්චුවක් සරණ වෙනවා. ආහන නගුලක් සරණ වෙනවා. ගයන් කපන්න දැකැත්ත සරණ වෙනවා. නැත්නම් අලුත් යන්ත්‍රයක්. නැත්නම් පොහොර සරණ වෙනවා අස්සන්න වැඩි කරගන්න. ධර්මයේ සරණ කරගන්න ඕන සසර දුකින් මිදෙන්න. සසර දුක මිනිසාට ඇති වෙන්නේ කොහොමද? දේ ධම්මා සංපයුක්තා දුක්ඛේන විහෙරති. තේමානි ධම්මා. අනේ මෙන්න මේ ධර්ම දෙක සමග වාසය කරනවා නම් කෙනෙක් දුකින් වාසය කරනවා. මොනවාද මේ ධර්ම දෙක? කෝදේනච උපනාහේනච. Taman යම් කටයුත්තකදී තරහෙන් සහ ඊර්ෂ්‍යාවෙන් වාසය කරනවා නම් දුකින් වාසය කරනවා. මේ දෙක නැතුව වාසය කරනවා නම් සුඛේන වාසය. එහෙනම් කෝපය, ඊර්ෂ්‍යාව නරෙන්න ඕන සුවසේ වාසය කරන්න. අන්න බුදු සමයේ දුක. බුදු සමයේ දුක හැඟීම් වලට ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය වලින් දැවෙන එකටයි කියන්නේ දුක කියලා. එහෙනම් මේ ඕනෑම මොහොතක ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝපයෙන්, වෛරයෙන් දැවෙන වරුණාම එතන ධර්මයේ සරණ නැහැ පුතල් යන අයට. මේ ආපු හැඟීම තමන්ගේ මේ ස්කන්ධ පංචකයට ආපු හැඟීමෙන් මිදෙන්න. ඒක ඒක ෂෙයා කරන්න. ඒක අනාගත ඵලයක් උපදින දුකට හේතුවක් ඉතුරු කරන අවසන් කරන්න තමයි මේ ධර්මයේ සරණ කරගන්න පුළුවන්. බලමු අපි තව වචනයක් දෙකක් හොයාගෙන. අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුම් සාදුනා ජිනේ. ක්‍රෝධය ජයගන්න ක්‍රෝධ නොකිරීම පාවිච්චි කරන්න ඕන. අවේරේනච සම්මන්ති. නොවේරේන වේරාණි. වෛර කරන්න ගියොත් වෛරය සංසිඳෙනවා. මේ නොකිරීම මොකේ සරණින්ද කරන්න ඕන? ධර්මයේ සරණින්. දැන් ධර්මයේ කිව්වේ මොකේද? ධර්මයේ කිව්වේ මිනිසා තුළ උපදින ලෝකෝත්තර සමාධියට. නිවනේ ආරම්භයට. දැන් ධම්මදීපා භික්ක වේහතු ධම්ම සරණා කියන්නේ නිවන් සරණ කොටගෙන ජීවත් වෙන්න කියලා නෙමෙයි කියන්නේ. ප්‍රශ්නේකදී. කාටද නිවන් සරණ කරගන්න පුළුවන්? පුතර්ජන කාටවත් බෑනේ. ඒකට මම සමාජයට කියමින් ඉන්නේ තෙරුවන් සරණ ආරම්භ වෙන්නේ සෝවාන් වීමත් සමග කියලා. ධර්මයේ සරණ ක්‍රියාත්මක වෙන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන මම මාර්ගඵලලාභින් තුල කියලා. අපි ධර්මයේ කියලා අම්මට සලකන හොඳ දෙයට තාත්තට සලකන හොඳ දෙයට ධර්මයේ කියන වචනයක් යොදාගත්තට ධර්මයේ කියලා සූත්‍ර දේශනාවක් ජාතක කතාවක් අහන එක යොදාගත්තට ඒක ඊතලයේ පමණයි. මොකද මම ඊතලයේ කියන වචනේ පාවිච්චි කළේ ඇයි? ඊතලයේ මාර්ගෝපදේශ తত্ত্বය. ඔය දුර ප්‍රදේශයකට යනවායි කියලා හිතන්න ආගන්තුක පිරිසක් හැමතැනම පාරවල් තියෙනවා. එතකොට හැම පාරෙම යන්න හිතෙනවා. නමුත් සංවිධායක මණ්ඩලය ඊතලයේ හන්දියෙන් හන්දියට ඊතලයක් දාලා තියෙනවා. උත්සවය පවත්වන ස්ථානයට. ඊතල දිහා බලන් ඉන්නේ ඊතලයේ ඔස්සේ ගියාම තමයි උත්සව භූමිය හම්බ වෙන්නේ. මේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාද නිරෝධයේ කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ නිවනට යන ඊතල නේද? මඟ පෙන්වන ඊතල මේ ඔක්කොම. පරණ සතිය. ඊතලයේ ඔස්සේ යන්න ඕනේ. ඊතලේ දිහා බලන්න පිට හරියන්නේ නැහැ. නමුත් ඊතලයට වෙච්ච දේ මම දැකලා තියෙනවා. මේක මම දැක්කේ මයි අංගනේදී. පිරිසක් වන්දනා කරද්දි මම ටිකක් විවේක හුදකලාවේ හිටියා. යනකොට මම දකිනවා ඊතලයක් තියෙනවා. මේ ඊතලිය තියෙන්නේ ගඟට යන පාර කියලා. හැබැයි මේක හරවලා තිබුණේ වැසිකිලි පැත්තට. දැන් හරවලා තියෙන පැත්තට ගියොත් එහෙම ගඟ හම්බ වෙන්නේ නැහැ වැසිකිලි හම්බ වෙන්නේ. ඒ වගේ බුදු සමයේ ඊතලයේ තියෙන නිවනට වත්මන් බුදු සසුන ඊතලයේ හරවලා තියෙන අනාගත බුදුහාමුදුරන්ගේ රාතනෙත් නැත්නම් සංසාරේට. ඔය ඊතලයේ ඔස්සේ ගිහින් ධර්මය හමු වෙන්නේ නැහැ. කවුදෝ කෙනෙක් මේ ඊතලයේ වැරදි පැත්තට හරවලා කෙනෙක් කෙනෙකුට මම දුස්පවරන්නේ නැහැ. ගෞතම බුදු සසුන තුළ දුකින් මිදීම නැහැ කියලා ඔක්කොටම අහිමි කරලා අධිකාරී පදයක් කදලා මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ඊතලය සසරට හරවලා අපිට දැන් මේ ඊතලය ආපහු හරවන්න වෙනවා නිවනට ධර්මයේ නිරවුල් කිරීම තුළින් එනිසා අපි හොඳ දෙයටත් ධර්මයේ කියනවා සූත්‍ර දේශනාවලට ධර්මයේ කියලා කියනවා. නමුත් මේ සූත්‍ර දේශනාවට අනුව ධම්මදීපා භික්ඛවේ විහෙරත ධර්මයේ ආලෝකයක් වටගෙන වාසය කරන්න පුළුවන් කාටද? ලෝභය, දේශය, මෝහය උපදින වෙලාවට ලෝභය, දේශය, මෝහයෙන් ක්‍රියා නොකර ඒවා සේක්‍රීම සඳහා මේ ධර්මයේ සරණ කරගන්න වෙනවා. හොඳයි ලෝභය, දේශය, මෝහයදී ඔබ මොකද කරන්නේ? ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අන්ධ වෙලා ගහගන්න, බරාගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න යනවා. දැන් ධර්මයේ සරණද? නෑ දැන් ලෝභයේ සරණ, දේශයේ සරණ, මෝහයේ සරණ, ඊර්ෂ්‍යාවේ සරණ. ඒ වෙනුවටයි ධර්මයේ සරණ. ලෝභ නොකිරීම, දේශ නොකිරීම කාටද කරන්න පුළුවන්? ඔස්සාගින් මැස්ස යන්න බෑ වගේ මොහතකින් සිද්ධියක් අල්ලගත්තාම ඇහෙන් කනින් නාසයෙන් ඔබ නොසන්සුන් වෙනවා. දැන් ඔබ පෙර හිටිය කෙනා නෙවෙයි දැන් ඉන්නේ. දැන් මේ ලෝභයේ, දේශයේ, මෝහයේ මම වෙලා දැන් ඒ මම තමයි පරිගන්න යන්නේ. මෙය ක්‍රියාවට නොදගා ඊට එහා පැත්තේ හොවන් පුද්ගලයාට හම්බ වුණා වූ මේ සංසුන් සමාධිය පාවිච්චි කරන්න පුළුවන් නම් සමාධියේ ප්‍රතික්‍රියා දක්වීමක් කෙලස් ඇවිදින් නැතෙන්න වෙනවා. ලෝභ දේශ මොහ ඒක හැමෝේ පරාදයි. මේ සංසුන් සමාධිය හැමෝේ ලෝභ දේශ මොහ පරාදයි ඒවා නැ ඉවත් වී යනවා. මෙන්න ධර්ම යුද්ධයේ තියෙන තැන. ධර්මයේ සරණ තියෙන තැන. පාවිච්චි කරලා බලන්න. ඇත්තද කියලා. එතකොට මෙන්න මේ කාරණාව තේරුම් ගැනීමේදී කෙනෙකුට Tamanට කොතන හිටියක් මේකට අනිවාර්යෙන් පැවිදි වෙන්න ඕන කියලා හෝ අනිවාර්යෙන් වනාන්තරයට යන්න ඕන කියලා හෝ මොකක්වත් නැහැ. මගේ වර්තමාන භාෂාව නම් කියනවා නම් මේකට ස්ත්‍රී පුරුෂ භාවයේ ගිහි පැවිදි භාවයේ පමණක් නොව ලෝකේ පවතින ආගමික බඳීන් පවා වැදගත් නැහැ. පාරම්පරිකව අපිට යම් ආගමක් හම් වෙලා තියෙනවා. නමුත් මොන ආගමක හිටියත් ඇහැ කනනාසය දිවකය නෙවෙයිද තියෙන්නේ මිනිස්සෙන්ට. එරෙන් හම් වෙන්නේ අරමුණු නෙවෙයිද? ඒවට රූප වේදනා සංඥා සංකාර වේ කියලා විග්‍රහ කරොත් ඒක ඇත්ත නෙවෙයි දෝන කෙනෙකුට. ඒක පරම සත්‍යයක් නෙවෙයි. ඒක හඳුනා ගැනීම සඳහා යොදාපු ක්‍රමය විතරයි. ඒක තුල ආත්ම කොට ගැනීමේදී ඕනෑම පුද්ගලයෙක් ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සරණ කරගන්නවා. දැන් ධම්මං සරණං ගච්ඡාමි නෑ. ඊර්ෂ්‍යා සරණං ගච්ඡාමි, ලෝභය සරණං ගච්ඡාමි, වෛරය සරණං ගච්ඡාමි, පරිගැනීම සරණං ගච්ඡාමි තමයි ක්‍රියාත්මක වෙන්නේ. සරණං ගච්ඡාමි කියන්නේ සරණ යාමි. නමුත් බුදුන් වහන්සේ වදාලා වූ මේ ලෝකෝත්තර සමාධිය පළවෙනි එක හම් වෙලා තියෙනවා නම් එතනින් එහාට ඒක බලවත් කරගන්න ඕන. ඒ බලවත් කරගන්න විරුද්ධ වෙන්නේම කෙලෙස්. කෙලස් තියෙන තුරු සමාධිය බලවත් වෙන්නේ නැහැ. කෙලස් නැතෙන්න නැතෙන්න සමාධිය බලවත් වෙනවා. දැන් මොන ආලෝකයේද වැටෙන්නේ? ධම්ම දීපා. ධර්මීය ආලෝකය. ඒ නිසා මා දකිනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය යෝදම්මං පස්සති සෝමං පස්සති. එහෙම නැත්නම් ධර්මයේ දකීද මා දකී. ධර්මයේ දකීද බුදුන් දකී. එතකොට ධර්මයේ දකීද බුදුන් දකී කියන පදේ මොකද්ද තියෙන සම්බන්ධතාවය? ධර්මයේ බණවත නම් බුදුන් ශරීරය නම් දකින්න බෑ. නමුත් ධර්මය කියන්නේ බුදුන් කියන්නේ එකකට නක්. දැන් බුදුන් කියන්නේ පිළිමෙට නෙමෙයි බුදුන් කියන්නේ ශරීරෙට නෙමෙයි කියලා ත්‍රිපිටකයේ දේශනා කරලා නැද්ද? ඔය සංගීත සංයුතනිකායේ කන්දක වර්ගය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය මගේ මම මගේ ආත්ම කොට ගන්න තාක්කල් මම ලෝකෙට බුද්ධ කිව්වේ නැහැ. සියද සියක්ම ස්කන්ධ පංචකේ අනාත්මයටපත් වූ තැන මම සම්මා සම්බුද්ධ කියලා ලෝකෙට ප්‍රකට කළා. එහෙනම් බුදුන් ලෝ පංචස්කන්ධය අනාත්මයයි. පංචස්කන්ධය අනාත්මය නෙවෙයිද ධර්මයේ? දැන් අපිට මේ ලෝභ දේශ මොහයන්ගෙන් මිදෙන්න මොකද්ද සරණ වෙන ධර්මය? ලෝභ කිරීමද නොකිරීමද? ස්කන්ධ පංචකය ආත්ම කොට අරගෙන කපන්න කොටන් රිදන්න පළව පළව පරිගන්න එකට එක කරන්න යාම පමාවයි. ඒකක්වත් නොකර සංසුන්ව සිටීමෙන් අර ආපු හැඟීම ඉවත් වෙන්න ඕනේ. ඒවා මිය යන්න ඕනේ. ඒ හැඟීම් අපි පාවිච්චි කරන්නේ නැත්නම් මිය යන්න වෙනවා. පාවිච්චි කළොත් තමයි බලවත් වෙන්නේ. මෙන්න මේකට තමයි මම කියන්නේ කන්ති. කන්ති කියන්නේ ඉවසීම. නමුත් පෘථග්ජන සමාජයේ පුද්ගලයාට ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා රචනා ලියන්නත් පුළුවන්. කතා කරන්නත් පුළුවන්. කලබල වෙන වෙලාවට ඉවසීම නැහැ. ඔන්න වෙලාවට තමයි මට ඉන්නවා මරනවා පේන්නේ නැත්තේ කියලා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අන්ධ වෙලා ධර්මයේ සරණ අතහැරලා ඊර්ෂ්‍යාවේ ප්‍රෝදේ වෛරේ සරණ ගන්නවා. දැන් එතකොට අපට භාවනා කරන්න තියෙන්නේ වෙනම සමාධියක් හදාගන්නද? ලෝභයේදි, දේශයේදි, මෝහයේදි, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේදීද මේවා සංසුන් කරන්න භාවනා කරන්න ඕන. ඒ තමයි බුදුදහමේ පැහැදිලි කරපු කාරණාව. එහෙම ඉගියක් නැද්ද ත්‍රිපිටකේ? ඒ තිබෙනවානේ. මොකද්ද මේවා ප්‍රහාණය කරන්න පාවිච්චි කරන්න ඕන කියලා අහපුවාම පහන සංඥාවල uppannam kama vitakkam uppannam ව්‍යාපාද විතක්කම් uppannam විහිංසා විතක්කම් එතකොට ඒ උපන් එකේදී උපන් විතර්කයේදී නේද භාවනා කරන්න කියලා තියෙන්නේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍රන්ති කරති අනුභවංගමේති කියන වදන හතරෙන් අවශ්‍ය කාර්යය ඔබ කරනවා නම් දැන් උපන් විතර්කයේ සංසිඳවන්න භාවනා කරනවා. නමුත් අර ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න මේක පාවිච්චි කරන කෙනා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභාවං ගමේති ඒ කියන්නේ අනිත් පැත්ත පාවිච්චි කරනවා ඒක පිළිගන්නවා ඒක බැහැර කරන්නේ නැහැ ඒක තිලකුණු වශයෙන් වලන්නේ නැහැ ඒක අවසන් කරන්නේ නැහැ යලිත් හටගන්නේ නැති විදිහට අවසන් කරන්නේ නැහැ පමා වෙනවා මේ තමාවේ ක්‍රියාවලිය පෘථග්ජන පුද්ගලයා ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, කෝපයේ, වෛරයේ සරණින් කරන එකක්. ඔන්න අපි ඉන්න තැන. ඒ ටිකම ඉවර කරගන්නට බුදුරජාණන් වහන්සේ මාර්ගඵලලාභී පුද්ගලයාට දීලා තියෙනවා සංසුන් සමාධියක්. සමාධින් වික්‍රේ භාවේත අමතෝග දාමත පරියෝසානා බුදුහාමුදුරුවෝ භාවිතා කරන්න කිව්ව ඔය සමාධිය. වඩන්න කිව්ව සමාධිය. ඔය සමාධිය තමයි ලෝකෝත්තර පළවෙනි ධානය කියන්නේ. සකලදාගාමී වෙනකොට ලෝකෝත්තර දෙවෙනි ධානය බවට පත් වෙනවා ඕක. අනාගාමී වෙනකොට ලෝකෝත්තර තුන්වෙනි ධානය බවට පත් වෙනවා. රහත් වෙනකොට ලෝකෝත්තර හතරවෙනි ධානය. එහෙම සෝවාන් සකෘදාගාමී අනාගාමී අරියත් කියන මාර්ගඵල වලටයි බුදු සමයේ ලෝකෝත්තර ධාන නැත්තම් සමාධි හම්බවන් වෙලා තියෙන්නේ. අර පෘථග්ජන ආයත හතරට පහකුත් තියෙනවා. ඒවා කෙලෙස් යටපත් වෙන ලබා ගන්න දේවල්. ඒක ආපහු පිළිගෙනවා. පැහැදිලිව තේරුම් ගන්න ඕන ආලාරකාන බුද්ධකරාම පුත්‍ර ආදීන් ධර්මයක සරණින් නෙවෙයි ගියේ බලෙන් අරමුණු යටපත් කරන උපදවාගත් ආ වූ ලෞකික සමාධියකින් කෙලෙස් යට කරන්න හිටියේ. එතකොට ඒ කෙලෙස් නැසෙන්නේ නැහැ. පස්සේ වෙන්නේ නැහැ. කර්මසේ වෙන්නේ නැහැ. යට වෙනවා පමණයි. දැන් මේ කියන සරණේදී මේවට ඉඩ නැහැ. ඊර්ෂ්‍යාව කරන්න ඉඩ නැහැ. වෛර කරන්න ඉඩ නැහැ. එහෙනම් එයා යන්න ඕන. අන්න ඒවා අනාගත ඵලයක් වශයෙන් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වීමට කියනවා බුදු සමයේ ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ අනිත්‍ය බලනවා කියලා. ඒ සඳහා අපිට ප්‍රතික්‍රියාවට යන සමාධිය විඳින්න ඉඩ නැහැ. අන්න ඒක අර කිංච සංකාරම් නිච්චිත උපගච්ඡය මේ සංකාරයක් මමත්වෙන් ගන්නට සෝවාන් පුද්ගලයාට නොයතන්තාන වීක වෙන්න බෑ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඔහු දැන් පටිසෝතගාමී. ඔහු අල්ලාගෙන සසරට බැඳෙන්න කැමති වෙන්නේ නැහැ. ඔහු ආස්වාදයේ ආදීනව දන්නවා. නිසා නිස්සරණයටපත් වෙන්න කැමති කෙනෙක්. දැන් භාවිතා කරන්න වෙනවා. නැවත නැවතත් නැවත නැවතත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණු වලදී නිින්ද හැරුණ විට සිතංචරන් විසින් නොවාසයනෝවා සිතමින් හිඳමින් යමින් එළමින් නිදමින් කියන්නේ සිහිනට ගොස් නෙවෙයි නොනිදා නිදමින්නවත් දිගා වෙලා. මේ වර්තමාන මොහොත තමන්ගේ හිතේ ඇතුළත පවතින ආ විතර්කයක් එකදී එකට වහල් වෙන මොහොතක් බවට පත් කරගන්න නැති වෙන්න. තමන් ලබාගත් ආ මේ ලෝකෝත්තර සංසුන් බව උදව් කරගෙන මෙයාව සංසිඳවන්න. චිත්තාභ්‍යන්තරයට බැස ගන්න නැතුව අවසන් කරන්න. ආන් ඒක කියනවා අක්කෝ දේන ක්‍රෝධ නොකිරීම අවෛරේන පෙර නොකිරීම දැන් එතකොට මේ ලෝභ දේශ මොහ සංසිඳවන්න නැත්නම් මේ දුකට හේතු ඉතුරු වීම සංසිඳවන්නට ධම්ම දීපා ධර්මයේ ආලෝකයක් කරගෙන වාසය කරන්න ධම්ම සරණා ධර්මයේ සරණ කරගන්න වෙන මොනවද සරණ කරගන්න එපයි කියලානේ කියලා තියෙන්නේ. නමුත් මෙතෙන්ට අපට එන්න බැරි වෙනවා. ශාසන ඉතිහාසයේ අතීතය තුළ එක තැනක හිටියානම් ભેදයක් නැහැ දෙකට තුනකට නම් ඒකෙන් පෙන්වන්නේ ප්‍රභේද ભેද. මහා විහාර අධිගිරි ජේතවන ભેද වලින් මම දකින්නේ ශාසනයේ අභිවෘද්ධිය නෙවෙයි පරිහානිය. අනතුරු පොළොන්නරුවකට ගියාම පුන සිවලිංග සහිත දේවාල වලින් මම දකින්නේ බුදුහාමුදුරෝ ඉස්මතු වෙච්ච එක නෙවෙයි දෙවියෝ ඉස්මතු වෙච්ච එක. අනතුරු තව එහාට යන්න යන්න පන්සල ඇතුළට උඩරට රාජධානි වලදී රජුරන්ගේ විසවුන් වහන්සේ දේව භක්තිකෙක් නිසා පන්සල ඇතුළටම දේවාලය එනවා. වර්තමාන බෞද්ධයින්ට පෙරවන් සරණ ධර්මයේ සරණ නැත නිසා නන්දා මාලනී නවති ගායිකාව කියනා වූ ගීත පදේ ඇත්ත වෙලා තිබෙනවා. කලියුගයේදී බුදුන් තද්දවියන්ගේ සරණයි. ඔන්න අපි ඉන්න තැන. ධම්මයේ සරණ නෙවෙයි අපට තිබෙන්නේ. මේ කලියුගය නම් මේ යුගය නම් දැන් බුදුහාමුදුරුවෝ වැඩියා නම් බුදුහාමුදුරන්ට දිවිංග සරණ ගන්න වෙනවා. මේ අපරාධයට වග කියන්න ඕන ක්‍රමයෙන් පිරිහුණ ධර්මය. ඒ නිසා අපි ධර්මයේ පරිහානියටපත් කරන්නේ නැතුව ධර්මයේ කියන එක මිනිසුන් අතර තියෙන්න ඕන භාවිතා කරන්න ඕන දෙයක්. ඔය එක සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා සද්ධර්මයේ ස්ථිරස්ථායි වෙනවා නම් ස්ථිරස්ථායි වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලුවක් පිරිස බුදුන් දහම් සංගුණ නැත්නම් ශික්ෂාපද කෙරෙහි ගෞරවයෙන් වාසය කිරීම කියලා. බුදුන් දහම් සංගුණ ශික්ෂාපද කෙරෙහි ගෞරවයක් නැතුව අන්‍යෝන්‍ය විවාද කරමින් වාසය කරනවා නම් ශාසනය ස්ථිරස්ථායි වෙන්නේ නැහැ කියලා තියෙනවා. අන්න ඒක තමයි වෙලා තියෙන කාරණාව. ඒ නිසා අපි ආපහු තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ සරණ කියන එක සසරේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යාවන්ගෙන් මිදෙන්න ලබා ගන්න ඕන සරණ. ඒ මොහොතේදී. එතකොට ඒ සඳහා ආර්ය පුද්ගලයාට Tamanට ලැබුණා වූ සංසම් ස්වභාවයක් උදව් කරන එක බලවත් කර ගන්න ඕන. කාමරාග ව්‍යාපාද තුනී වෙන්න තුනී වෙන්න තුනී වෙන්න මේ ආනන්තර්ග සමාධිය සම්පූර්ණ වෙනවා. අංග සම්පූර්ණ ඒකට කියනවා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් ලබනවායි කියලා. ඒ නිසා මේ අත්දීප සූත්‍රයේ සඳහන් ගැඹුරු ධර්ම කරුණු තමාව තමා සරණ කරගන්න පුතග්ජන පුද්ගලයා ස්කන්ධ පංචකයේ ආත්මය අනාත්මය තේරුම් ගන්න ඕන. තේරුම් ගත්ත පුද්ගලයාට අනතුරුව ධර්මයේ සරණ කරගන්නින් කෙලෙස් නසා ගන්න බලවෙනි. වෙන ප්‍රතිපදාවේ තියෙන හැටි. ආලෝකයක් වෙන්නේ එහෙමයි. ඒ නිසා මේ දීප පදයේ තේරුම එහෙමනම් ආලෝකයක් තියෙනවා. එහෙනම් පුතග්ජන පුද්ගලයාට තමන්ට තමන් ආලෝකයක් වෙන්න බෑ. ස්කන්ධ පංචකය තේරෙන පුද්ගලයාට ආත්මයනාත්මය තේරෙනකොට අඳුර අයින් වෙනවා. දැන් ඔහුට පුළුවන්කමක් තියෙනවා ක්ලේශ ධර්මයන් අයින් කරගෙන සැනසීම කරා යන්නට බුදුන් වහන්සේ වදාළ මේ සංසුන් සමාධිය පාවිච්චි කරමින් ලෝභ දේශ මොහ අයින් කරන්න. ඒකට ඒවට වහල් නොවි ඉන්න. දැන් ධර්මයේ සරණින් දුකින් මිදෙනවා. ධම්ම සපාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවා. ලෝකයේ අනාගත බුදුරෙකේ කෙරෙහි විශ්වාස තබන්නේ නැතුව මරණින් එහා පැත්තේ නිවනක් විශ්වාස කරන්නේ නැතුව ලෝභය, දේශය, මෝහය විනාශ වූ තැන ධර්මයේ සරණින් පවතින්නේ නිවීම කියලා තේරුම් අරගෙන ඒක කරගන්න අවශ්‍ය වීරිය ඇති කරගන්න ඔබට මෙම දහම් කරුණවල අවවාදයේ හේතු වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සසරලකින් මිදීමට තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ හැර වෙන සරණක් නැත යන්නයි. සසරලකින් මිදීම සඳහාම ධර්මයේ සරණ කර ගැනීමට සැමට ශක්තිය ධෛර්ය ලබා යන්න අපගේද පැතුමයි. වෙන මොකුත් පැතුම් නැහැ. ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි